Bye. ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී යෝගාචර පිරිසට මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. දේශනාවේ මාතෘකාව ආනාපාන සතිය. Thank you. ආනාපාන භාවනාව පටන් ගන්න හැටි මුලින්ම ප්‍රකාශ කළා මේක මොකින් ආරම්භ වලට අරුම මතක් කළා මේ කියවපු කරුණු අනුව භාවනා කරන කෙනෙකුට මේ භාවනාවේ යෙදෙන කෙනෙකුට දවස් කිහිපයක් මේ අනුස්මේ කියාපු කරුණු අනුගමනය කරමින් දවස් කිහිපයක් ආනාපාන භාවනාව කරනකොට ඇතන් කුජලයන්ට උදා මුලට ප්‍රතිපල කරසෙන්න පුළුවන්. අපි මතක් කරන මේ විතරක දැන කලින් සාමාන්‍ය දෙයක් කියනවා බොහෝ දෙනාට භාවනාව පටන් ගන්නකොට පටන් ගන්න අවස්ථාවේ විචාරකයන්ගෙන් ආනා ප්‍රකාර විචාරකයන්ගෙන් භාවනාවට බාධා කරන්නේ නැති කලින් මතක් කරලා බොහෝ දෙනාට ඔය සිද්ධ වෙනවා ඒ විචාරකයන් මඟහරවා ගැනීමට උපකාර වන සම්දෙනි ගණන් කිරීමේ ක්‍රමයක් අටුවාවේ සඳහන් වෙන තනම් කියන්නේ ක්‍රමයෙන් ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය වෙන වෙනම එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි දහය විදිහට ගණන් කරන්න යෝජන ගණනටම හේතු වෙන නිසා ජීවිතය හිතවන්නේ නැහැ ඒ නිසා 10 විදිහට ගණන් කරන්න පහෙන් 5000 ගානක් ගන්නවා. ඔය අතර මේ ඒ මම කරන්නේ අනුව වටින වටින දැනුම දෙන්නේ උස්මවාර අනුව කවුද කවුරුන් හතරෙන් කියනවා මම කරන්නේ තමන් කරගෙන යන අවස්ථාවේදී වැඩ පිළිවෙල දිගට සඳහන් වෙනවා සමහර විටක මේ ගණන් කිරීම කරගෙන යනකොට බොහොම ඉක්මනට ඉක්මනට ගණනට වඩා ගණන් කරගන්න බැරි තරමට ඉක්මනට ආශ්වාස ප්‍රශ්වාස වැටෙන්න පටන් ගන්නවා. ඒ ආශ්වාස ප්‍රශ්වාස ගණන් කරන්න බැරි වෙනකොට බැරි තරමට ඉක්මනට වෙනකොට තමයි කියන්නේ දෙක තුන ආවලා. එකයි තුනයි පහයි හතයි නවයයි ආයි එකයි දෙකයි එකයි දෙකයි තුනයි හතරයි පහයි අනුරෝධ කියන්නේ තීපයකට අදාළ මානසිකාරයෙන් නොවිදේට සමහන් වෙනවා ඉක්මනට ආශාස ප්‍රශ්න වැඩ වෙනකොට ඒක කරන්න ඕනේ එහෙම නැතුව සාමාන්‍යයෙන් ආස්වාද ප්‍රසආස කරන බව දැනෙන්න අවස්ථාවේදී ඒ විදිහ කරන්න ඕනමක් නැහැ ඒකෙන් උඩ ගණන් කරන්න ඕනේ මේ ගණන් කියන ක්‍රමය තේරුම් ගන්න ඕනේ මේ ගණන් කරන්නේ මොකටද පිටකෙන් පැමිණෙන විකාරකෝඩ ඉඳ මුල වෙනවද හිතට හොඳට වැඩ වෙනකොට මේක උනන්දු වෙනවා නිසා විතර වලට බිඳ නැති වෙනවා. ඒ විතරක එන්නේ නැතුව ගණනක් නැතුව ආස්වාද ප්‍රස්වාද දෙකට පිටවෙන්න පුළුවන් වුණොත් එතකොට ඒක අනුම භාවනා වෙනවායි කියන්නේ. ඒ කියන්නේ ඒක තේරුම ගණන් කිරීම කරගෙන ගිහිල්ලා එහෙම නැත්නම් ගණන් නොකරනවා ආශ්‍රාද ප්‍රශ්වාස වලට හිතුම් පමණක් හිත යොදාගෙන භාවනා මනසිකාරය වලින් හිතින් සලකන හිතින් සලකන අචෝලනා කිතුන ඒ විදිහට කරනවා මේ විදිහට කරන යාළුවන්ට සමහර කෙනෙකුට කියන්නේ එළින් කියන්නේ මේ භාවනාව කරපු දෙනුට දවස් දෙක තුනින් ආගෙන ඒ විතරක නැති වුණා මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක තුනට අනුමත කරන්න පුළුවන් පළමුවෙන් ඒ නිසා කරකන්න ඕන තමන්ට කොයිතරම් සැලකේ පුරුදු තියෙනවාද කියලා තමන්ට තේරුම් ගන්න බැරි නිසා හරිම පටන් ගන්නකොට ඔබට සරසමින් ගුරුන් කියා ගන්නකොට කොහොමද කියලාදී යෙදුණා මේ ආශ්වාස ප්‍රශ්වාසයට නිතරම ආශ්වාස ප්‍රශ්වාස දෙකට හොඳට හිටියොත් ඒ බවයි බුදුරජාණන් වහන්සේ ගුණ සඳහන් කරන්නේ සෝ සතෝ අස්සසති සතෝ කස්සසති මොනෝ කියන්නේ මේක සෝ ඒ යෝගාවචරය විවේක ස්ථානයකට ගිහිල්ලා ඉඳන්පත් කරගෙන නියමානුවට ඉඳන්පත් කරගෙන ඉන්න යෝගාවචරය සෝ ඉන්නේ ඒ යෝගාවචරය සතෝ අස්සසති සතෝ අස්සසති සතෝ කියන්නේ සිහි ඇතුවම සිහිය යොදා ගැනීම අසරදී ආශ්වාසය කරන්න. සතෝ ඊයතුම අසසතේ ප්‍රශ්වාසය කරන. ප්‍රශ්වාසය කරන. මේ සිහි අතුම් කියන එකේදී සතෝ සතෝ කියන්නේ සිහියෙන් මුක්ත පුද්ගලයාට සතෝ කියන්නේ. සතු සංඥයයි සතු සංඥයයි සම්බ දෙකම එක පරිණ සම්බ දෙක. සතියන්නේ නියත් සතවන්නේ ගුණයෙන් යුක්ත පුද්ගලයන් සඳහා. ඒ නිසා සතවන්නේ සඳහා වෙන්නේ සිහි ඇත්තාවෝ යෝගාවචරය. සිහි යෝගාවන්ත යෝගාවචරය. සිහි යෝගාවන්ත ගන්නෝනේ. අර වටන දුෂ්මතම එකක් තුරනවා සතියක් තුරනවා. සතියක් තුරනවා එකක් තුරනවා. එතකොට ඒ තමයි හිත. ඒ විදිහේ කරගෙන යන අවස්ථාවේ සතු අසසති සතු ආස්වදති ඒක මුලින්ම ඒ දිය කරගෙන යන්න ඕනේ ඒ පාඩම මුල් පාඩම සීලෙත් ආස්වාද ප්‍රස්වාද දෙක පැවැත්වීම අද මුලට කොටට කියන මේවා නැවත මුලින්ම කල්පනා කරන්න ඕනේ නෑ මුලින්ම කරන්න තියෙන්නේ මේ හේතුවක් නැතුව වැටෙන අන්දමක සත්‍යය හේතෝ කියන මේ දෙක ප්‍රශ්නද වැටෙන ප්‍රශ්නට යොදාගෙන වාසය කරනවා. ඒ වාසය කරනකොට ඒ විදිහට අවශ්‍යතාවයේ පවත්වාගෙන යන අවස්ථාවේදී මේක දවස් 3ක් 4ක් අර මුලින් කියාපු ක්‍රමයට මම ගියාපු ක්‍රමයට කිව්වේ දවසට සැරයක් පැයකමාර ගන්න පවත්වමින් කටයුතු කරනවා අවමේ සාවස්ථාවරදී නීවරණ වලට ඉඳ නෝරණ ආන්වන්නට මොනවා මානසිකාර පවත්වන වචනෙන් අද සම්මන් කරන්නේ නැහැ ඒ විදිහ කරගෙන යනවා ඇතැම් බුදුමෙත මේ විදිහින් කරගෙන යනවා වලක්කාවේදී දවසකින් දෙකකින් තුනකින් වාගේ පිටතන්පත් වෙනවා. පිටර්ප ලංසිනියලා පිටර්ප නැවතිලා එකක් වෙනවා. එතකොට සතිය හිත ආශ්වාස ප්‍රාණ දෙකේමයි පවතින්නේ. ඒ පවතින අවස්ථාවේදී එක නාස් පුහුවක වැටෙන්නේ දැනෙන්නේ. එහෙම වැටෙන අනිත් නාස් පුහුවෙන් වැටෙන්න ගන්නවා. දැනෙන්න පටන් ගන්නවා. එතෙන් ගමනම ඒ දැනෙන අංගොන්ට එතෙන්ට සිද්ධ හැකිතා දුරට නිරුද්ධ කරගෙන යනකොට දෙකේම එක වාගේම වැටෙන්න පුළුවන්. නාස් පුහු දෙකේම එක වාගේම වැටෙන්න පුළුවන්. ඒකේ ලෝකාගම මේව නිවන ආශාව ප්‍රසාර දෙකම අවදින අවස්ථාවේදී ඒකට හිත උදාවගෙන සතිය උදාවගෙන නාම යෝගාවචරයෙන් සලමින් කරන්නේ මෙතන ලොකු දයා ග්‍රහණයක් වෙනුනේ අර හිත දෙන්නේ පහසුව සමසා ගැනීම. නැත්නම් බුදුන් වහන්සේ වැඩි වෙලා ඉන්න මොනවා පුරුද්දක් නැති නිසා සමාරක් අභාව හැ භාගයක්වත් තියෙනවා මොහොත සමාරුට වේදනාවක් වේදනාව නැතුව ඇහැ එකමාරක් තුන බුදුදලා තියෙනවා නම් ඒ සැලකෝම ඉක්මනට මේ භාවනාවේ ඥානවත් කරනවා ඒ නිසා යෝගාවචනය බලමු මහන්සි ගන්න ඕනේ අර පිට tempat කරගෙන ඉන්න උපකාර වෙන අන්නකට වේදනාවක් නැතුව වැඩි වේලාවක් ඉන්නකොට කොහොමද කරගන්නේ? කාය කොහොමද කරගන්නේ? කාය කොහොමද වේදනාව නැසෙන්න පුළුවන්න්නේ? වේදනාව නැතුව බොහෝ වේලාවක් ඉන්න පුළුවන් මේ කුජලයාට යෝගාවචරයට විතරකවලු පීඩාවල් නැති වෙන්නේ. ඒ විතරකවලු පීඩා නැති වෙන්නේ. විතරකව නවතිනවා කියන්නේ. මේ කර්ම භවෝතේ මේකේ ආනිසංස බලන්න ඕනේ. ඒකේ මේකේ ආනිසංස. මොකද ඉතින්නේ ආදීනම් පිළිමේ ආනිසංස. මොන මේ දෙක මොකද සලකන්න ඕනේ. සලකන කොට මේක හිතේ උනන්දුවක් ඇති වෙන වාහිර විතර කරන්නේ අර්ධයක් වෙන්නේ නැහැ. මේ භාවනාව සම්බන්ධව ලෝක විස්තරයක් කරනකොට ආගමෙන් ආගමෙන් දිනු කර ගැනීම ආගමෙන් වැඩි වේලාවක් ඉන්න පුරුදු කරගැනීම සම්බන්ධව යන්න තියෙනවා විකාරයන් නවත්වා ගැනීම ක්‍රමය යන්න තියෙනවා විකාරයන් නවත්වා ගැනීම ක්‍රමය පුරුදු සංසාරික පුරුදු පුරුදු කියන බුද්ධයාට ඒ පුරුද්ද අනුව ඉක්මනින් මේ දෙකම සැපයෙන් බලන දැනගන්න ඕනේ අර්ථනවා කරගන්න. ඒ වගේ උදේ සැපෙන් විට අපාතරක් තිබ්බ බලන්න. එනිසා මේ භාවනාව කරනකොට මුලින් උගන්වන්න කෙරෙන්නේ මුල හිතාම මම යන්නේ කියලා මතයක් තියාගන්න ඕනේ. උරගෙන යනකොට මේක දෙහිසියෙන් වැටෙනවා නම් ඒකෙන් සපයා ගන්න පුළුවන් වෙනවා නම් දෙහිසියෙන් සපයා ගන්න කියන්නේ කියන්නේ දෙහිසියෙන් හිතේ සුදු සංකල්ප කරගන්න. ඒක සංකල්ප කරගන්න කියන්නේ ඒකබ්බතාව. ඒකබ්බතාව ඇති කරගන්න. ඒ ඒකබ්බතාව ඉදිරියට සැපයෙනවා නම් එයාට මේකෙන් ඉක්මනට ජය ගන්න පුළුවන්. ආනාපාන භාවනාවෙන් ජය ගන්න පුළුවන්. දවස් තුනක් විතර කරගෙන යනකොට තමන්ටම තේරෙනවා. තමන්ටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් මට මේක සකස් කරගෙන යන්න පුළුවන් දියුනේ. නිසා මුළු බලාපොරොත්තු වෙනවනේ ඒකක්ම බව ලබා ගැනීම. ඒකම තමයි මුලින් ලැබෙනවා නම්. ඒකම තමයි ලැබීමට උපකාර වෙන්නේ මොකන්ද අනුගමනය කියන්නේ. වේදනාවක් නැතුව වැඩි වේලාවක් ඉන්න පුළුවන් කම අනිත් කරුණ විචාරක මොනිස් වේදනාවක් නැතුව ඉන්න පුළුවන් කම වෙන මෙන්න මේ කරුණ දෙක මෙන්න මේ කරුණ දෙක හොඳට තියෙනවා නම් ඒක ඔබතාවය කියන්නේ ඒක ඔබතාවය කියන එක ගන්නවනේ සාමාන්‍යයෙන් ඔබ ඔබ ආවදයන් පිළිබඳව කියන්නේ ඒක ආරම්භක හිතසන්පත් කරමින් එක්සන්පත් කරලා සබාවෙන් ඉන්නේ. එතකොට ආනාපාන අරමුණේම හිතසන්පත් කරමින් මේකම කරගෙන ඉන්නකොට සමහර අවස්ථාවලදී ලොකු ප්‍රශ්නයක් තනනවා. එතකොට මේ ආශ්‍රම ප්‍රශ්‍රම මේක ලෝභාවකට මොකද ලොකුවට දැනෙන්නේ. වෙලාවකට නොදැනුණා මේ දැන් වෙලාවකට යම් පන්තනෙමු. තවත් වෙලාවක නොදෙන්නේ නැහැ. මොනවා වගේ ප්‍රශ්න නොදෙන්නේ යාමේ ඇති වෙන ප්‍රශ්න අපි විසඳ ගන්නවා. යෝගාවදේය සංගෝණය කුමක්ද? ආනාපාන නිමිත්තේ ආනාපාන නිමිත්තේ කියන්නේ ආශාස ප්‍රසාර දෙක වගේ තැන් පිළිගන්නවා. ඒ උදාහරණ දෙකක් කරන්න තියෙනවා. ලොකුවට ගන්න, පුංචියට ගන්න. ඒකට මේක උදාහරණ එහෙම ඉන්නකොට සම්පූර්ණ අවස්ථාවක මේක නොදැනී ගියයි කියන පිළිතුරු දැනුනේ නැහැ. දැනුනේ නැති වුණොත් ඇතැම් විටක සමහර උදවියට බාහිර වෙනවා. හුස්ම නැවතුනම ආගේ හුස්ම නැවතුනම මැරෙන්නේ ඒක බාහිර වෙනවා ඒක බාහිර වෙනවා නෙමෙයි බාහිර වෙනට කන්නද නැහැ තේරුම් ගන්න ඕනේ මේ නැවතුනම ගන්න ආස්වාද ප්‍රසවාස නැවතුනා නෙමෙයි තේරුම් ගන්න ඕනේ ආස්වාද ප්‍රසවාස තමයි පිටාවන ඉමේ කරුණට මොකද නැහැ හිතට අල්ලන්න බෑ. හිතට අල්ලගන්නේ ප්‍රමාණය නම් අඩු වෙනවා. අඩු වෙනකොට ප්‍රමාණය අඩු වෙනකොට හිතටත් අල්ලන්න බැරි වෙනවා. හිතටත් අල්ලන්න බැරි වෙන නිසා මොදෙනිය. දැන් මොන අතුරෙන්නේ හිතටයි. මොකද මේකේ අල්ලගන්න බැරිවකට දෙන්නේ. මේ ආස්වාද ප්‍රස්වාද කියන දෙකෙන් අවස්ථා තුනක් තියෙනවා. ඕලානික අවස්ථාව. ඕලානික අවස්ථාවේ කියන්නේ බොහොම හයියෙන් උෂ්ණ වැඩි. හොඳට උෂ්ණ වැඩි වෙන මාස්කුළු දෙකම පිළිවත් සමහරවිට මාස්කුළු දෙක මදුව අඩනු කරන වෙලාවට උෂ්ණ කරන වෙලාවට වල කමුනාගේ වලට හම්බුනේ. යෝගාවචරයට ඒ තරම් ලොකුවට මුදනවා සාමාන්‍යයෙන් මාස්කුළු දෙකම පිළිවත් මොකද ඔයාලට එහෙම ගැටියක් තියෙනවා ඒක ප්‍රෝණාරික අවස්ථාව ප්‍රෝණාරික අවස්ථාව ඒකට හිතනවා වෙනකොට ඔන්න මේ හිත ආය මේක තැන්පත් වෙන්න ඒකකම තැන්පත් වෙන්නා වූ අවස්ථාවේදී මේ ආශ්‍රව ප්‍රශ්‍රව දෙක තියෙනවා හිතේ කාය ධර්මකම නැති වෙන කොටයි ආශාව ප්‍රසාර දෙක වැඩි වෙනවා. සංකල්ප වැඩි වෙනකොට නියුම් වෙනකොට මේ ආශාව ප්‍රසාර දෙක සිහිනු වෙනවා. එතකොට වෙනවා හිතට අල්ලගන්න බැරි තරමට නියුම් වෙනවා. ඒ නිසා අන්න එබඳු අවස්ථාවකදී කුෂ්ම නැවතුණා කියන එකකින් ඕනානික අවස්ථාවේදී කොහොම අවස්ථාවකද මියාම නොදෙන්නේ. ඒක එහෙම අවස්ථාවක දුන්නත් යෝගාවචරයෙන් කරන්න දෙන්නේ එතනම හිත තියාගෙන ඉන්න එක අභාගමේ තැන හිතපු තැන හිත තියාගෙන ඉඳගෙන තනුත්තේ ඒකම ඒ අනුමේ එදිනෙතේ හිත තබාගෙන ඉන්න අවස්ථාවේදී හිත තැන්පත් හොඳට ඒක දැනගන්න. දැන් පස්සේකට ඔන්න නැවතවරක් දැනෙන්න පටන් ගන්න සියුම් නිරවද මේක පවතිනවා කොස්ටි. දෙවට ඒ අනුව ආශාස ප්‍රසාර වලින් දෙකෝ දාගෙන. අතන් විතරම ඒ තත්ත්වයක් ඉක්මවල තවත් සියුම් වෙනවා. ඒකට කියන්නේ සුඛම ආර අවස්ථාව. ඕලාරික අවස්ථාව, සුකුම අවස්ථාව, සුකුම තර අවස්ථාව. මේක ඉතාම සියුම්. සියුම්වද කියලා දැනෙන්නේ නැහැ. නිකන් පොම් කෙන්දක් වගේ ආමතක් දැනෙනවා. ආනිබඳ අවස්ථාවට. ඒ තාසස් ප්‍රසාර තියෙනවා. ක්‍රියාත්මක නියමවලට අංග සම්පූර්ණ වෙලා ක්‍රියාත්මක තියෙනවා නම් සියුම් වෙලා ඉන්නේ. වැඩකට නැති කාර්ම වල නෙමෙයි වැඩකට සෑහනම් වලට අවශ්‍ය ප්‍රශ්න බලන්න. මොන ඔය අවස්ථාවේ ඉන්නත් බලන්න මේකට නමකට ප්‍රශ්න අවස්ථාවට එන්නේ. මේ මොහොත මේක ඇතැම් වෙලාවට සුමානියත් ඇතුළත මේ ප්‍රතිබල මෙහෙම දැනෙන්න පුළුවන්. සුමානියත් ඇතුළත. සුමානියත් ඇතුළත. මේ තත්ත්වය තමනින් පුළුවන්. එහෙම යනකොට ඇතම් කුඹලවන්ට හිත තැම්පත් වෙනවා හොඳට හිත තැම්පත් වෙනවා ඒකාග්‍රතාව හොඳට තියෙනවා ආනාපාන දෙකක් ආශ්වාස ප්‍රශ්වාස දෙකක් කියන රටේනවා වැටෙන අවස්ථාවේදී වැටෙන අවස්ථාවේදී එහෙනම් යාමනේ දැන් මේ භාවනාව කරන්න මොලේට ඕනේ හැබැයි හැම තියාගෙන ඉන්න හිතට හිතට බැලුවම තේරෙනවා ඉස්සරහින් ආරකාරම් කරන කිසිය. ආරකාරම් කරන කියන්නේ මොකද දැනෙනකොට සමහර යෝගාවචරයන් කල්දර. ඒ සාමකාරවගේ ඒ විදිහට හිත උදාගෙන ඉන්නේ. ඉන්නේ ජීවිතේ උදාගෙන ඉන්නකොට ඕනේ ඒක නැහැ. නැති වෙනවා. ආගෙන්නේ නැහැ. ආගෝ අමාරුවෙන් තමයි ගන්න ඕනේ. ඊළඟට මේ යෝනාවන්‍යා විසින් කලියුත්තේ අරුණියනක් හිතට බඳුනහම ඇහැට නෙවෙයි දැනෙන්නේ හිත. හිතටයි ඒ රූපය දැනෙන්නේ. හිතටයි දැනෙන්නේ. ඒ දැනෙනකොට ඒකට හිතවන්නේ නැතුව ඒක කොහෙද තිබුණා අභිනන දෙයක් දැන්නේවා මා මේ භාවනාව කරගෙන යනවා කියලා හිතාගන්න මොනවදී ආනාපාන දෙවසන පිටවලාම මානසිකාරය පවත්වන ඒ විදිහේ මානසිකාරය පවත්වනකොට නොදැනීම අර කරුණාවේට ලොකු වෙනවා ලොකු වෙනවා ලොකු තරුවක් වගේ. ඒත් දාන්නේ නැහැ ඒ පැත්ත. මේ ගුණේ කියලා දාන්නේ. මේ ගුණේ කියලා දාන්නේ මොකද තවත් ආකාරවලට වෙනවා හදාක් වගේ වෙනවා. මොකද දුර්තමස් තත්ත්වයක් ඇති වෙනවා. ඒත්මස් තත්ත්වයක් ඇති වෙනවා. දුර්විතම තත්ත්වයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක හොඳටම දුර්විතත්වයකට ආවෙන් පස්සේ එතකොට මේකට කර්මස්ථානයෙන් අයින් කරන්නේ. ඒ නැතුව දින ත්‍යාගන උපකබාගෙන මෙහි කරගෙන ඉන්නේ. අන්තිමේදී දන්නේ නැතුව එකයි අර අරමුණන් දෙක එකතු වෙන්නේ. අරමුණෙන් කියන්නේ ආලෝකය. ආලෝක රාශිය. අන්ධ වගේ දෙනින් එකට මුතේ. මේ අත්මය ලැබෙනවා බොහොම ඉක්මනට සංකාර පුරුදු කරගන්න. හැකියක් සම්තෝ මාස වෙනම යන්න ඕනේ. කවුරුන් ගන්න කියන්නේ මේක පරක්කු වෙන්නේ අන්නර එන්නේ ලැබුණාම ඒක උදේන කොට මේක පරක්කු වෙන්නේ. එන්නේ ලැබුණාම ඒක නොබලා ඉන්නේ කිසිේ නෑ. මේ නාම බලන බලනකොට ඔන්න කෙනෙක් අන්නේ නිසා බලන්නේ නැතුව ඒ ගැන බහලා ගන්නකොට එන්නකොට අන්නර අන්තිමේදී ඒක අන්තිමට දුකවලා ඒක ඇතුළට හිත වැදින් දින්ද වෙනවා ඒක ඇතුළේ හිත සිඳුනාවා වෙන්නේ මෙන්න මේක ආනාපාන ප්‍රථම ධ්‍යානය ප්‍රථම ධ්‍යානය මේ කාපේ ලැබෙන බොහෝ වෙනාට ඉක්මනට ලැබෙන්නේ අර පෙර පුරුදු වැඩියක් ගන්න. පෙර කියන්නේ ළඟදී පෙර පුරුදු කරගත්තා. ළඟදී ආනාපාන භාවන ළඟ ආත්ම භාවනදී ආනාපාන භාවනාවේ යෙදුණා ඒ විදිහේ ඥාන ලබාගන්නේදී ඇත්තන්ට බොහොම ඉක්මනට වැඩ වෙනවා. සිද්ධ වෙනවා. අනිත්‍යයන්ට ටිකක් හත්වන මොනවාසා කරගන්නවා. ආනාපාන භාවනාවේ සමත අවස්ථාව නිමේ කරයි. මේ සමත තත්වය තව එහාට දියුණු වශයෙන් භාවය ඇති කරගන්නේ. අස්වාභාවයෙන් වශයෙන් භාවය ඇති කරගන්නේ. ආනාපාන ප්‍රධාන ධ්‍යානය ලබාගත් තරමින් හැමතෙම නරකයි මේක සෑහෙන දැන් ඇත කියලා හිතන නරකයි. ප්‍රථම ධානයේ ගුණම ඒකාම සිවුන් මේ දුර්ගලයක් වාගේ. නෝනා පාප හැදුවෙම හැඳ මෙහෙලා. අවතරන්නේ. ඒ නිසා මෙදුන් විතරම කියන්නේ මේක වසී භාවයට ගන්න ඕනේ. වසී භාවයට පමුණවා ගන්නවා කියන්නේ මුලින් අරමුණේ ඥානය ලැබුණාම ඥානය ලැබුණා කියන්නේ අර අරමුණේ එක කිමිදීන්නේ. ඒක මොන චේතක අවිඥාන ගම්බෝ කියවන්න ඕන නැහැ. ආමගන්න. ආමගන්න. ආය නැවත ඕනෑ කමින් මේවට වැඩට කරන්නේ. ආයි නැවත ඕනෑ කමින් පිටත් කරගන්න. එතකොට මේ ක්‍රමයේ ඉතේ ඒ නිමිත්තට අතුල් කර ගැනීම, ඒ නිමිත්තෙන් කායින් කර ගැනීම කියන මේ ක්‍රියාවක මුලින් කරන්නේ. මේකට කියන්නේ මේ ක්‍රියාවකට කියන්නේ මේ ක්‍රියාවක හොඳට දුරුනාම කියන්නේ ආවජ්‍යනය. සමාපජ්ජන සමාපජ්ජන වශයෙන් උත්ථාන වාසිය කියන මේකේ ඕනමාවක ඕන ජනකකින් විතුල කියන සමාධිය පුළුවන් වෙන සමාපඤ්ඤම කියන්නේ තමා බලාපොරොත්තු වෙච්ච හැටියටම ඒ සමාධියෙන් ඒ ධානයෙන් ඒක අයින් කරගන්න පුළුවන් කම උත්ථාන වාසිය වාසිය කියන්නේ දාර්ශකයන් හතන් කම් ඒක කියලා ගන්න. ඒකට උත්සාහන වශයෙන් සමාධිය වශයෙන් වෙනවා. ඊළඟට බලන්න ඕන අධිෂ්ඨාන වශයෙන්. ඒකම වගේ කියන්නේ සමවැදී නිමිත්ත කිනිතයක් ඒ ඇතුලේ ඉන්නීම මොනවාදෙන්නේ. මොනින්ම විමුක්ති ගන්න මොකද තුනක් හතරක් පහක් අධිෂ්ඨාන කරගන්න. අධිෂ්ඨාන කරගන්න ඒ අනුත්හාන කරපු කාලය වෙනකොට උන්න ඉලෝචන මොනිකට මොකක්ද යාමෙන් අයින් වෙනවා. යාමෙන් අයින් වෙනවා එතකොට ඒක සම්පූර්ණ වුණාම තමයි අනුත්හාන වලින් සම්පූර්ණ වෙන්නේ. එතකොට වාසිය තුනයි. සමාපජන වශයෙන්, උත්හාන වශයෙන්, අනුත්හාන වශයෙන් කියනවා. අනුත්හාන වශයෙන් සුභ පුරුදු කරගන්නවා. අදිඨාන කරගෙන මුනිත්තු පාදාය පාලවන ජීත ඇය අමාර රෝගියට අදිඨාන කරගෙන මේ අදිඨාන කරගෙන ඉන්නකොට අමාර පුදුමා ඥාන සංවැයලා විතරක් ඉඳින් කියලා අදිඨාන කරගෙන මේ හිතවල මොකක්දන්නේ ඇය ඉවර වෙනකොටම ආඥා කිසිම පුළුවන් වෙනවා. හොඳ අදිඨාන වශයෙන් ඊළඟට වෙන්නේ ආවර්ජන වශයෙන්. ආවර්ජන වශයෙන් කියන්නේ ඥානෙට සමාන දෙන්න. ඒ සමාන දෙන්නේ ගන්න. ඒ සමාන ඇදලා එයින් පුත්හාණය වෙනවා. ධානය වෙනවාම අද සමාපන්න අවස්ථාවේදී තිබුච්ච මුතුවේ ප්‍රධාන අවස්ථාවන් වලදී ඥාන අංග වෙනවා. ඥාන අංග බලකනවා. ඥානව පිටක්ක ඥානවය පුසාරේ ඥානවය නූතිය සුඛය ඒකාග්‍රතාව ඒකාව ඒකාව ඒකාග්‍රතාව ආ එතකොට නිමුදීම එකතු කරපාටා සාතල බලම්බෝන ඥානයට සම්බන්ධව ඒ මුත්තානේ වල ඒ ඥාන අවස්ථාවේදී හිතේ නිමුච්චෝ ඒ භාවනාව ගන්න නැවතෙන්නට කලකා බලන්න. විකල්ප විකාර දුරුසුක හේතන්. තප්පරිකාර විකල්ප විකාර දුරුසුක හේතන්. තප්ප විකාර වේදිකක හේතන් දාන මොහොතේ පහක් තියෙනවා. ඒ පහ දැන් සලකන්න පුළුවන් වෙන්නේ. අරකට මුලින්ම වලට අර ඒක මුලින්ම ගාපාටා දැනට මොනවද කියන්නේ මම කරන්නේ කියලා ධ්‍යානෙට සමවදිනවා මොනවද කියලා එන්නේ කියලා මම කියන්නේ. මේක කොට මොනවද වෙන්නේ? ඒ වගේම පරිපරීක්ෂා කරන හරකා බලන අරිටෝන ඒකෙන් කියන ක්‍රියාව මුලට හරකා බලන ආවර්තනය පරිච්ඡේදයෙන් දෙකම කොහොමද කියලා දෙකක්. එතකොට මෙන්න මේ ක්‍රියාපදේ මෙන්න කොහොමද කැඩි කරගන්නේ? ඔය ක්‍රියා මාසයල් ගන්නේ දෙක පොදු කරගන්නවා මත්තජදී බොහෝම හතරවෙනි පස්වෙනි කියන ඔය ධානය ලබා ගැනීමට උපකාර වෙන වැඩ පිළිවෙල. ඒ ආරම්භ ධානය ලබා ගන්නත් ඇත්තා දෙවෙනි ධානය ලබා ගැනීමට කල යුත්තේ ප්‍රථම ධානය, ධානය ධානයට සමවැදලා ඒක අනුව විදිහට අවර්ජනා කරනවා කච්චරේ කියනවා සලකා බැලීමයි එහි ක්‍රියාවන් කරන විමසීමෙන් ඉතිම අවදීම විමසීම තරද්දේමයි කියන මෙන්න මේ දෙකයි ආවර්ජන පච්චවෙත්තන කියන මේ දෙකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද සාමාන්‍යයි වලවල ඒ නැගී සිට ආවර්ජන කරන්නව අවස්ථාවේදී ඒ යෝගාවචරයට වැටෙනවා ඒ නැගී සිට ආවර්ජන කරන්නව අවස්ථාවේදී ඒ යෝගාවචරයට වැටෙනවා මේ ධ්‍යාන අංග සමහර ධ්‍යාන අංග නීවරණයන්ට පිටු බව නීවරණයන්ට බොහොම ළඟ බව වැටෙනවා ඒ කියන්නේ සමහර විටක විතර්ක අරමුණු අරමුණ ගතියක් කියන්නේ අරමුණු වලට කඩලෙන ගතියක් විචාරයක් කියන්නේ අරමුණු වල කඩලෙන මේ දෙක හොඳට ඔය අවස්ථාවේදී යෝගාවචරයට වැටගෙන නැත්නම් යෝගාවචරයට මේ එකක් මානසික වශයෙන් හරිනම් පරිපූර්ණ වශයෙන් හරිනම් සමහර කෙනෙක් මේ දෙකම ඔයාගේ මොනවාද? තර්කයක් හොඳ නැහැ, විචාරයක් හොඳ නැහැ, නිවරණයක් පිටු වෙනවා. ඒ විදිහේ යම් කිසි කෙනෙකුට මේ නිවරණ දෙකම නිවරණ ධ්‍යානාංග දෙකම මේ නැත්නම් යෝගාවචරයන්ට මේ ධ්‍යානාංග දෙකම කියන්නේ මේ ධ්‍යානාංග දෙකම විචාර කියලා විචාරය කියන්නේ ඥානාංග දෙක. ඔය දෙක ඕලාරික වශයෙන් වැටෙන. ඕලාරික කියන්නේ පොරොස්. කෙලස් වලට කිට්ටු, නීවරණ වලට කිට්ටු ඔය විදිහට වැටෙන. මේ වාමී ශාලුමේ කෙලස් වෙන්නේ මේ දෙකම බාධක. මේ දෙකම නැති ඊට ඉහතින් සඳහන් වන හේතු සුඛ ඒකබ්බකාගෙන අංග තුනෙන් යුක්ත දෙවනි ධානයෙන් මත ලැබේවා කියන ප්‍රාර්ථනා ඇති කරගෙන අරමුණට නිවකට ගිහිනවා එතකොට එහෙම ටික වේලාවක් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යන අවස්ථාවේදී ගොඩි කලක් නොවිසින්න දෙවෙනි ධ්‍යානයට ප්‍රතිනෙන්න පුළුවන්. එතකොට ඒ දෙවෙනි ධ්‍යානයේ කියන්නේ ඒකේ සුඛ ඒවල් සදාගෙන හඳ තුනයි. අර දෙක නැහැ. බුද්ධයාගේ අදහස අනුව ආත්ම පුද්ගලයාගේ අදහස අනුව අර මුලින් සමහරවම ධානාංග දෙක නැති ඉහළින් දුන්න ධානාංග තුනෙන් යුක්ත දෙවෙනි ධානය ලැබෙනවා. එන්නේ වෙන ධානයක ලැබුණාම අමිනියාම මේ පොඩ්ඩේ ඉඳගෙන මොකට ඒකට සමවදිනවා. දෙවෙනි ධානයට සමවදිනවා. ඒකේ කර විදියටම සමාපන්න උත්හාන අනුත්හාන කියන නෝ ඕනියටම හරවන්නේ. දෙකටම මොකද කරගෙන යනකොට ඒකේ තුආ ඕජින අනුන්තෝ වසීභාවය පිටර ගන්න දෙයක්. එතකොට ධ්‍යානයේ ඉඳලා තුන්වෙනි ධ්‍යානෙට දෙවෙනි ධ්‍යානෙට හතරවෙනි ධ්‍යානෙට හැමෙන්නට පුළුවන් වෙනවා. ඒ තුන්වෙනි මෙන්න එකක් දෙකක් පුරුදු වුණාම ඒ මොහොතම ආය අමුතුවෙන් විදේශයක් කරන කරන බව දෙකයි. ඇතම් කෙනෙකුට අර මුලින් සමහන් කරපු අංගමක විතක විචාර දෙකෙන් විතර්කයේ පමණක් ඕවාරික වශයෙන් වැටෙනවා විචාර ඕවාරික වශයෙන් වැටෙන්නේ. විතර්කයේ තමයි නිවනට කිට්ටු කියන හැඟීම ඇති වෙනවා. ඒ හැඟීම ඇති වෙනකොට ඒ අන්තර මට මේ විචාරකේ නැති විචාර පීඩිතකේ කොටගෙන අපර දෙන්නේ උත්තර දෙන්නේ ඥානය ලැබුණා වගේ කාණ කරමු මෙතන හේතු වෙනවා එතකොට ඔටිගෝලා භාවනා දෙන්නකොට දෙවි ඥාන ලැබෙනවා ඒ දෙවි ඥානය ලැබෙන්නේ විචාර පීඩිතකේ කබ්බදාගෙන ඥානව හතරක් අන්න ඒ විදිහට ඒකත් අර විදිහටම දිගට යන පිළිවෙලක් තියෙනවා දුන්නේ ඥාන බුදුමනෝ ප්‍රම දෙකක් උගන්වනවා ඒ දෙකෙන් ඒ ඒ පුජ්‍යයන්ට අනිති තමන්ගේ චිත්ත ප්‍රවෘත්ති චිත්ත සත්‍යය අනුව තමන්ට ලැබෙන සත්‍ය ලැබෙන ස්වභාවය හොඳට දැනගෙන ඒ අනුව කටයුතු කරන්න ඕන ඒ කටයුතු කරනකොට මේ ඥාන දෙවර්ගය ලැබෙනවා එක ධ්‍යාන වර්ගයකට කියනවා පංචකණයි කියන්නේ. එක චතුක්කණයි. ධ්‍යාන හතරේ ක්‍රමයයි ධ්‍යාන පහේ ක්‍රමයයි කියන එකයි වදාළේ. ධ්‍යාන පහකුත් සමාන වෙනවා ධ්‍යාන හතරකුත් සමාන වෙනවා. සූත්‍රාන්තයේ සූත්‍ර පිටකයේ වැඩිපුරම අදහන් වෙන්නේ ධ්‍යාන හතරයි. පඨම ධ්‍යාන, ဒုတိယ ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන ධ්‍යාන ධ්‍යාන සතරයි සඳහන් වෙන්නේ. අභිරහම ක්‍රමයට පහකට සඳහන් වෙන්නේ. ඒකේ හතරක් කියන මේෙන් පහත වෙන නම් ධර්ම කරන්නේ. ඒ පහේ ක්‍රමය තමයි අපාසුව කියන්නේ මොකක්ද කියන්නේ. ඉතින් මම ඒ නිසා මොන මේ ක්‍රම දෙක අනුව ධ්‍යානෙ ආනාපාන චතුර්ථ ධානය දක්වා දිනු කරගන්න ඕනේ. ආනාපාන චතුර්ථ ධානය දක්වා දිනු කරොත් ඒකට බොහොම ලේසියි පාසනාව ගන්න. පඨමඥාන, බුද්ධඥාන කියන මේවා ලබා ගන්නට ඒවා තියාගන්න බොහොම අමාරුයි. ඉස්තර මාදි. ඉස්තර තත්ත්වයක් එන්නේ නැහැ. ඇතන් එක මේ ශබ්ද නිසා කර්මය ඇති වෙනවා කර්මය ඇති වෙනවා. ප්‍රථම ඥානයේ පුංචි සම්දේ වෙන කර්මය ඇති වෙනවා. ද්විතීය ධ්‍යානයට ලොකු සම්බන්ධයකින් බලනවා. ඒකත් ලොකු සම්බන්ධයකින් තමයි තෘତୀය ධ්‍යානෙ. චතුර්ථ ධ්‍යානයට බලවත් සම්බන්ධයකින් කරදරයක් වෙන්නේ. එනිසා උත්සාහ සම්පන්න පුණ්‍යවන්ත යෝගාවචරයන් මිදින් කල යුත්තේ කුමක්ද? මේ ධ්‍යාන හතරම ඕ පහමයි. සමානව පස්වෙනි ධ්‍යානයට හතරවෙනි ධ්‍යාන සම්පේත කර ගැනීම එතන ඉඳගෙන කටවඩු කරන එකයි කරන්න තියෙන්නේ. මේ ඥානය ඇතන් විට භවය ලබා ගැනීමට උපකාරයි. සාමාන්‍ය උදවිය භවය ලබා ගැනීමටයි තාපසයන් ආදී උදවිය භවය ධර්ම ලෝක සම්පත්තිය ලෝකමුදා එතනිස්තරයි සදාකාරී කරගෙන කල්පනා කරගෙන මේ ධර්ම ලෝක සම්පත්තිය කතා කරන ඥානය ලබා ගන්නවා. සමාන බ්‍රහ්ම ලෝක උපදින. ඒකෙන් භාවව කරවන්නයි දෙන්නේ. ඒ යෝගාවචරයන් කියනවා පොයිසන් කලයුත් පොයිසන් මේක මේ පස්සන ආදව කරගන්න. වසනාව දිනු කරගන්න කෙනෙකුට උපසනාව දිනු කරගන්නව කෙනෙකුට මේ ආනාපාන භාවනාව ව්‍යාපාරයෙන් ප්‍රයෝජනෙ. ව්‍යාපාරයෙන් ප්‍රයෝජනෙ. ඥානකාරයකින් කියන්නේ ආශ්‍රාස ප්‍රශ්වාස දෙක අන්න උපාසනාව ගෙනන පුද්ගලය ඥානයට සමාදිනව වෙන්නේ ඒකෙන් හිත සම්පත් කරගෙන ඊළඟට ආශ්‍රාස ප්‍රශ්වාස වලට හිත යොදවනවා ආශ්‍රාස ප්‍රශ්වාස කියන්නේ රූප ධර්ම අප්‍රශ්වාස කියන්නේ රූප ධර්ම කොටසක් එන වායු රූප වායු රූප කොටසක් කියන්නේ ඒකට සම්බන්ධ පඩවේ රූප දෙයම වායු තේජ රූප දෙයම ආපෝ රූප දෙයම මොන මේ විදිහට රූප කොටසක් මෙතන මේ දැනෙන්නේ කියලා මහා භූතයන් අවතන ඊට පස්සේ පාදාරයෙන් කරන ඊමහතරම නාම විඥාන ධාතු වශයෙන් ලැබෙන නාමයෙන් එකට පස්සයෙන් වේදනාව අඥාව චේතනාව විඥානීය කියන චිත්තය කියන මේ නාම ධර්ම ටික හරවනවා මේ නාම රූපත් මේ නාම ධර්මත් අර කියන රූප ධර්මත් කියන මේ කොටස් දෙක හැරව වෙන ගායන කියන දේ මේ ඇත්තේ නැහැ කියන වැටහෙන අවස්ථාවේදී සමාධි යුක්තව මේ අදහස් වැටුණා නම් යම් කිසි අවස්ථාවක විශේෂයෙන් මේ ධානයේ සමගම එන්නේ මේ පිට මේ භාවනාව කරන යෝගාවචරයාට විශේෂයෙන් සාලපා ගන්න පුළුවන් එන්නේ නාම රූප පරිච්ඡේද ඥානය පච්චේ පරිද්දහ ඥානය ආදී ඥානය බොහොම ලේසියෙන් ලබා ගන්න පුළුවන් ඥානය ලබාගෙන ඒක පාදව කරගෙන ඒක උපකාර කරගෙන විදර්ශනා වඩන යෝගාවදයට ඒ විදිය පුළුවන් වෙනවා ලිඛිතයෙන් විපස්සනාව කරගෙන. මේ ළඟට දෙවෙනි ආහාරය මේ චතුර්ථ ධ්‍යාන ආහාරම චතුර්ථ ධ්‍යාන ලබා ගන්නවා කියලා කියතොත් ඒක චතුර්ථ ධ්‍යානයට සංවැදිලා එයින් නමෝදිත මුතේක පේනලකම ඒ නැගිටියාම හිතේ ගන්නකොට යෝගාවදයට ඉතා හොඳින් පැකට වැටෙනවා. ඉතා හොඳින් පැකට වැටෙනකොට ඒ හිතේ ඒ ඥානයේ ප්‍රධානම වැඩ කරපු විතක්ක විචාර වේදි සුඛෝත බකා කියන මේ ඥාන අංග ඒ අවස්ථාවේ සම්පූර්ණ වෙන්නේ නැහැ නමුත් චතුර්ථ ඥාන අවස්ථාවේදී තියෙන උපකාය එකඟතාව ගැන මේ දෙක. ඒ දෙක කර්මනා කලින් කිමිච්ච විතක විචාරා විවහන් මඟ හිතවදන්න පුළුවන් පස්සේ. එතකොට උපේක්ෂාව දැනෙනවා ඒකාග්‍රතාව දැනෙනවා. ඒක නාම ධර්ම. නාම ධර්ම. එතකොට ඒක නිකම් නෙමෙයි ලැබෙන්නේ චිත්තයක් සමග, චිත්තයක් සමග. අර දෙක ඩයිසික දෙකක් නිල චිත්තය දෙකයි ඩයිසික කියන්නේ මේ නාම ධර්මයි. මේකට සම්බන්ධ වෙලා තියෙනවා කාර්ය වේදනා, සංඥා වේදනා කියන මේවත් එකතුලා කියන සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී ඒ ඒ පුද්ගලයාට වැටහෙනවා කල්පනා කරන්න පුළුවන් වුණා මේ මැදේ මේවා අවපෙන්නේ කොහේද කොන්දේ වස්තු වල කරගෙනයි කොන්දේ වස්තු වල කරගෙන හිතේ පව දැවැත්මට උපකාර වෙන්නේ හෘදේ වස්තු. හරි. ඒ හෘදේ වස්තු හෘදේ වස්තු ආයේ නෙමෙත ආශ්‍රය ස්ථාන. එතකොට හෘදේ වස්තු කියන්නේ මේ නාම ධර්ම ටික. මේ නාම ධර්ම කියන්නේ හෘදේ වස්තු. හෘදේ වස්තු කියන්නේ රූප කොටස් වලින් උපාදාන රූපය. රූප දෙන මහා රූප භූත රූප උපාදා රූප කියලා දෙවට දෙනවා. මේ හැම වගේම උපාදා රූපය. උපාදා රූප තියෙනවා 24ක්. ප්‍රධාන වශයෙන් උපාදා රූප 24ක් තියෙනවා. මහා භූත රූප 4ක් තියෙනවා. කොහොමද කොහොමද තුනාව තමයි රූප 24 කියන්නේ. එතකොට මේ උපාදා රූපය අසුර කරලා කියන්නේ හිතාසුරු කරේ උපාදානෝක උපාදානෝක අසුරු කරේ මහා භූත. මහා භූත අසුරු කරගෙන අවසේන උපාදානෝක තියෙනවා. ඔන්න අදහස දැන්පත් වූ ඥානින් දැන්පත් වූ විකත ඒ යෝගාවචරයට වැටෙනවා. එතකොට මේ යෝගාවචරයට පළමුවෙන් වැටුනේ මොකද්ද? නාම ධර්මයි. මේක මූලාවතාවයේ මේ ප්‍රකාශ කරන අංගකට වෙදෙන්න මුලින් වැටෙන රූප ධර්මයි. ආශාව ප්‍රසාදය මොන මොන කරගෙන විපස්සනා භාවනාව කරන ගමන්ට රූප ධර්මය ඉස්සෙල්ලා නිකා සබර වෙනවා. ධ්‍යානින ධර්මවල ධ්‍යානාංග ධර්ම උදර්ශන භාවනාව කරන පුද්ගලයාට මුලින් වැටෙන්නේ නාම ධර්මයි. ඒ නාම ධර්මයේ ආශ්‍රය ස්වභාවයෙන් මඩ රූප මහා භූත රූප උපාදාය රූප කියන මෙන්න මේ විදිහටයි නාම රූප ධර්මයන් වැටෙන්නේ. මේ වැටෙනවා කියවහම මේ වැටෙකින් සාමාන්‍ය වැටීමක් නොවන බව අවබෝධ කරගන්න. මොකද ධානයක් ලබාගෙන ඒක තැම්පත් කරගෙන තැම්පත් වෙච්ච සිතටයි මේ වැටීම ඇති වෙන්නේ. ධානයෙන් තැම්පත් වූ සිතටයි මේ විදිහේ වැටෙන්නේ. ඒ විදිහට ඇතේන කොට සාමාන්‍ය වැඩේකට සාමාන්‍ය යෝගාවකට භාවනා මුලින් පටන් ගන්නකොට මොනවාරි කරුණ ඇතේ. කර්ම බලමය ගන්න සමාවෙන්න. වැටෙන්නේ කොහොමාරෙන් වැටෙන්නේ නමුත් මේ ධ්‍යානයකට බඳිනු ධ්‍යානය ආරෝහක වන්දාවනාවේ දෙන්නු වෙනකොට එදෙනා වූ කෙනෙකුට ඒ පසනා භාවනාවේදී ලැබෙන නාම රූප ධර්මයන් බොහොම ලේසියෙන් සඳහන් කරගන්න ඕනේ. එකක් මොහර වඳුරු ප්‍රකාශ කරන්න කරගන්න කරගන්නට අවස්ථාව හොදගන්න. මේ විදිහට ඔහුට ඒ යෝගාවදයට ධ්‍යාන ලබාගත යෝගාවදයට මෙතන තියෙන්නේ නාම රූප ධර්ම කොටස් දෙකයි නාම කොටස රූප කොටස ඔය දෙකයි තියෙන්නේ මොනේ උන්දිනවා ස්ත්‍රී පුරුෂයා කියන මේවා සම්මත දේවල් ඇත්තේ නම් මෙතන නාම රූප ධර්ම මාත්‍රයයි වෙන යම් දෙයක් සත්‍යයේ කුජලේ කාර්යයක් ඇති නැහැ කියන්නේ. මොකද දිට්ඨි විසුද්ධිය කියන්නේ නාම රූප පරිච්ඡේදය ඒක විදිහට. ඒකම පස්සේ පරිඥාණය සම්මසඥානය ආදී වශයෙන් ඥාන පරම්පරාව ලබා ගන්නට පුළුවන්. ඥාන පරම්පරාවේ කලවම් සෝමකේ සුන්දරයි කියන්නේ අනුතුමකට බලව අර්ථයක් ලබා ගන්න පුළුවන්. Thank you. අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ වින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසුල් ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.